මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් අවසරයි ස්වාමීන් වහන්සේ හොඳයි. එහෙනම් සියලුම දෙනා ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාස්පාඩයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව නසේ තණ්හායං අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ඛියනාලයෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කින්වත්නි අපි පසුගිය දවස් හතේම ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉදිරිපත් කරගෙන ධර්ම දේශනාවක් දිනපතා දේශනා මාලාවක ස්වරූපයෙන් පවත්වාගෙන ආවා. ඒ අනුව අපි අද අටවෙනි වූත් අවසාන වූත් දේශනාවටයි මේ ප්‍රවිෂ්ටි ලබාගත්තේ ආරම්භය. එතකොට මෙතෙක් ගෙවන් කරපින් ආපු මාර්ගය අනුව අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ චතුරාර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍යය නිරෝධ සත්‍යය සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල පොත්වල දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙක මේ ලෝකෙටයි සත්‍ය දෙකක් වශයෙන් උත් නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍යය මේ භාවනා කරන කෙනාට අදාළ නැති කලහක්ක් නැති සත්‍ය දෙකක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. දුක්ඛ සත්‍ය ආත්මසින් පඨාගත යුතුයි පරිණීය සමුදය සත්‍ය ප්‍රහාණ කළ යුතුයි ඊට පස්සේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගෙන වීමක් එතකොට මාර්ග සත්‍ය වැඩිවීමක් සිදු වෙනවා කියන නිසා මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙක මෙලොවට අයිති දෙකක් වශයෙන් උත් නිරෝධ සත්‍ය සමාර්ග සත්‍ය ලෝකෝත්තර ධර්ම වශයෙන් උත් සඳහන් කරලා තියෙනවා. නමුත් අපි අපි කරගෙන ආපු මේ විවරණ ක්‍රමයේ හැටියට ඒ නිරෝධ සත්‍ය පැත්තෙනුත් යම් ප්‍රමාණයක් යෝගාවචරයට කළ හැකි අනුග්‍රහයක් තියෙනවා. ඒක නිසා ඒක හුදු සූත්‍රමය කොටසක් නෙවෙයි. ඒකදී යම් යම් තල්ලුවක් දෙන්න පුළුවන් ගැටයක් අනුග්‍රහ දක්විය යුතු ගැටයක් තියෙනවා. කෙසේ නමුත් මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන දෙක ගොරෝසුවට වෙන විදිහට කියනවා නම් කාම තණ්හාවට අදාළව ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කොටසක් විශේෂයෙන් සාකච්ඡා කරනවා නිරෝධ සත්‍යයට යනකොට යෝගාවචරය පිළිබඳව විශේෂ භාවයක් එහෙම නැත්නම් දක්ෂ භාවයක් ඇති කරගෙන ඊට යට කොටස් මේ අනුශය කොටස් වගේ දේවල් එක්ක කටයුතු කරන නිසා ගොඩක් වෙලාවට ඒ දැන් අපි කරන්න බලාපොරොත්තු වෙන විවරණය හැටියටත් ඒක කෙරෙන කොටසට තමයි වැටෙන්නේ. භාවනාව කෙරෙන කොටසකට. එතකොට දුක්ඛ සත්‍ය සම්බන්ධව කියන කොටසේදී සමුදය සත්‍ය කරන කොටසේදී ප්‍රහාණය කළ යුත්තක් ආත්පසින් ආબોධ කළ යුත්තක් වශයෙන් සඳහන් කරනවා මේක සාක්ෂාත්කරණය කළ යුත්තක් නිරෝධ සත්‍යය ඊගාවට ඉඳ ලැබුණොත් අපි <clears throat> ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව චතුරාර්ය ආර්ය අෂ්ටාංග මාර්ගය ඒක වැඩි යුක්තක් විදියට. එතකොට මේ නිරෝධ සත්‍ය විස්තර කරනකොට සර්වඥාන්සේ ඉදං කෝපණ භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා මහන්නේ මේ දැන් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තමයි දුක්ඛ නිරෝධය පිළිබඳව ආර්ය සත්‍ය යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ මේක ඉස්සලා දේශනා කරපු නැත්නම් දුක්ඛ සමුදය වශයෙන් දේශනා කරන ලද මේ තණ්හාවකේම අශේෂ විරාග නිරෝධෝ ශේෂ රැකි කියලා ඉතුරුක් නැති විරාගය නිරෝධය ඊට පස්සේ ඒකට ඒ පුනරුච්චාරණයක් විදිහට නැත්නම් සමානාර්ථ වශයෙන් ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය කියලා පද රාශියක් ඉදිරිපත් කරනවා මේ දේශනා විලාස වශයෙන් එතකොට අපි <coughs> ගිහි ප්‍රතිපදාව ගත්තොත් ඒක දාන සීල භාවනා වශයෙන් තමයි සඳහන් කරන්නේ. එතකොට දානය සීල <coughs> ප්‍රතිපදාවට අනුග්‍රහයක් දක්වනවා. දාන සීල දෙකෙන් පස්සේ භාවනාවට ඒක අනුග්‍රහ දක්වනවා. ඒ නිසා භාවනා කරන කෙනෙක් <coughs> විශේෂයෙන්ම අපි කිව්වොත් මේ වගේ මේ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා එහෙම නැත්නම් දසසිල් වෙලා නේවාසික ආරාමික උපාසක උපාසිකාමන්ට මේ වැඩ කරන යනකොට බොහෝ විට ඒ අත්ෝ විශේෂයෙන්ම විපස්සනා භාවනා පැත්තට යනකොට අර දාන ආදී කුසල් කුංචිකල සලකන්ට පෙළඹෙනවා ඒවා ලෞකික උපදිවේපක්ක පූර්වංගම මාර්ගයට උදව් කරන පින් නමුත් නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියනවා ටික ලෝකෝත්තර පැත්ත නිසා මේ දාන ආදී කටයුතු පුංචි කරලා සලකන් ගැතියක් තියෙනවා. නමුත් මේ නිරෝධ සත්‍ය විස්තර කරනකොට ඡාග කියන වචනය එහෙමම මේ මෙතනදි සරුවත්‍යංශ පාවිච්චි කරනවා. ඒ වගේම පටිනිස්සග්ග දාන විස්තර කියන්නේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා. එතන ඡාග කියන වචනේ පරිවර්තනය කරන්නේ මෙතනත් එතන දෙකෙදිම ත්‍යාග කියන විදිහට තමයි. පාලි ඡාග කියලා කියන්නේ අපි ත්‍යාගය. දීල දාන. පටිනිසග්ගය කියලා කියන්නේ ආලය හැරපීම. මුත්‍ති කියලා කියන්නේ ඒ මිදීම. දීල දානවා. අනාලය කියලා කියන්නේ ආලය හැරපීම. අනාලයේ පටිනිසග්ග බොහෝසු සමාවචන. ඒ නිසා මෙතනත් කියනවා අර දාන වස්තුව වගේම ත්‍යාගය අපහැරීම මිදීම සහ ආලය කරපීම. හැබැයි අර දාන සීල භාවනා කියලා ගිහි ප්‍රතිපදාවේදී සඳහන් කරන්නේ එතන ආමිෂ වස්තු පිළිබඳව ඡාගපටි නිසග්ග මුත්‍ය අනාලය. එහෙම නැත්නම් කාමරාගයේ ධනවන ආමිෂය. ඒව අපි දස දාන වස්තු වශයෙන් දාන කතාවේදී කියලා දෙනවා අන්නපානං, ගරං වත්තං, මාලාගන්ධ විලේපණං ආදි වශයෙන්. සෑම බීම ඉඳුන් හිතුම් මල් මල් කඳ විලවුන් ආලෝක ඒ වගේ දේවල්. දැන් මෙතන ඡාග වෙන්නේ ඒ වගේ මේ කාමරාගයට පමණක් අදාළ දේවල් නෙවෙයි ඊට උදාහ උදාහ තියෙන භවරාගයට නැත්තම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන කාම තණ්හා කියන්නේ භව තණ්හා විභව තණ්හාට අදාළ කොටස් මෙතෙන්දි දීලා දැමීමක් වෙනවා. ඒ නිසා මෙතනදී දාන්නේ හුඟක් වෙලාවට සමන්ගේ <clears throat> රුචි අරුචිකම්. තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ. එහෙම නැත්නම් තමන් මෙතෙක් ගినాපු ඇබ්බැහි. අතහැරලා දාන සිද්ධ වෙනවා. ඒවා පරිත්‍යාග කරන්න වෙනවා. දීලා දාන්න වෙනවා. මිදෙන්න වෙනවා ඒකේ ආලය හැරගන්න අතාරින්න වෙනවා. ඒක නිසා අර දානීයදී යමක් කළ යුතුයි කියලා කියනවනම් මේ Nirodha Satya අවබෝධ කරනකොට අවසාන වශයෙන් මාර්ග ඥානයේදී ඒ දේවල් සිද්ධ වුණාට ඊට ඊට කලින් තමන්ගේ රුචි අරුචිකම් ඒ තමන් ගినాපු මතිමතාන්තර එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය වැඩි වීමට හේතු වෙන කූඤ්ඤ ටික ගැලවෙන්න පටන් ගන්නවා. ඒ නිසා එතන කල යුත්තක් කල හැක්කක් සහ අනුග්‍රහයක් කියනවා කියලා ගන්න පුළුවන්. ඉතින් එතකොට තමයි මේක ධර්ම දේශනාවකින් අපිට ඉස්මතු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තණ්හා වගේම අශේෂ විරාග නිරෝධය කාම තණ්හාවට විතරක් නෙවෙයි භව තණ්හා විභව තණ්හා කියන තුනටම සාපේක්ෂව සිද්ධ වෙනවා. ඒක නිසා අපි ගත්තොත් සතර සතිපට්ඨාන කායානුපස්සනාවෙන් කරන්නේ කාම තණ්හාවට අදාළ ආමිෂයක් ඉන්ද්‍රයන් හා බැඳිච්ච ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කෙලස් ටිකක් විනිවිදින එකයි කියලා ගත්තොත් වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධර්මානුපස්සන කොටසට යනකොට භාවනාව කාම තණ්හා විනිවිදලා, කාම රාග විනිවිදලා භව රාග විභව රාග නැත්නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාම තණ්හාව ඉක්මවල භව තණ්හා විභව තණ්හා සම්බන්ධව ශේත්‍රයකට අපි පිවිසෙනවා ඒ පිවිසුණාට පස්සේ භාවනාව බොහෝ විට මනෝමූල වෙනවා භාවනාව හුදු